සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සමට සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දහවන සතියේ මෙලෙසින් ආරම්භ වී තිබෙන්නේ. තින් දහවන සතියේ සිව්වන දවස අද ඔබට පැන නගින දහම් ගැටලු පිළිබඳව කතිකාවත. ඉතින් මේ සතියේ මාතෘකාව කරගෙන තිබෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිපට්ඨානය. ඉතින් සතිපට්ඨානය ඇසුරින් ඔබ සුපුරුදු ලෙසින් සුපුරුදු ආරාධනෙන් බෞද්ධ ආරූප වාහිනියේ සදහම් මැදිරියට වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දුරම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩ දුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මේ සදහම් කතිකාවතට নমස්කාර පූර්වකව පිළිගන්නවා අවසරයි අපේ හාමුදුරනේ අපේ හාමුදුරනේ මේ දිනවල අපි සතිපට්ඨානය ඇසුරෙන් තමයි මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. අපේ හමුදුරුනේ අද දවසේ අපේ අප වෙත ඒවලා තියෙන ගැටලු රාශියක් තිබෙනවා. ඉතින් අපේ ලිපිණයට ඒවලා තියෙන ගැටලු ඒ වගේම ස්වාමින් වහන්සේ තවත් ගැටලු කිහිපයක් මේ අද දවසේදී ඔබ වෙනුවෙන් කතා කරන්නට සූදානම්ින් සිටිනවා අපේ ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි අපේ ස්වාමීන් වහන්සේ සිහි නැති කිරීමේදී සිහිය නැති වෙන බව කියනවා යමක් අමතක වුණහමත් සිහිය නැහැ කියලා කියනවා බුද්ධ ධර්මයට අනුව සිහිය කියන්නේ මොකක්ද අපේ හාමුදුරනේ ඒ පිළිබඳව ඔබ වහන්සේට යම් කිසි විග්‍රහයක් අප වෙනුවෙන් කරුණාවෙන් දක්වන්නට පුළුවන් නම් තෙරුවන් සරණයි හැමදිනාටම සිහිය කියලා කියද්දී අපි යම් අරමුණක සිත සිත යම් අරමුණක් ගත්තාම ඒ අරමුණ තුළ ඒ අරමුණෙන් ගැලවිලා යන්නේ නැති ස්වභාවයක් තියෙනවා නම් හිතේ අපි මොන හරි අරමුණක් අරමුණක් ගත්තාම ඒ අරමුණෙන් ගැලවිලා යන්නේ නැති ස්වභාවයට කියනවා සිහිය කියලා. එහෙමයි. එතකොට ඒ කියන්නේ ඒ අරමුණේම නැවත නැවත අර විතක්ක කියලා කියන්නේ අරමුණේ නැවත නැවත නංවන ස්වභාවය ඒක අපි ඊපෙරදත් පැහැදිලි කරගත්තා. නමුත් ඒ අරමුණේම ඒ අරමුණේ රැඳෙන ස්වභාවයට කියනවා. ඒ කියන්නේ අරමුණට අරමුණ ගන්වීම විතරනේ අරමුණේ රැඳෙන ඒ අරමුණේ අලවා වාසය කරන ස්වභාවයක් තියෙනවා නම් ඒක ඒක තමයි සිහියේ අරමුණෙන් පිටට යන්නේ නැහැ. එතකොට දැන් ඔය අමතක වීම දැන් මේ ප්‍රශ්නේ තියෙනවා අමතක වීමේදී කියලා කාරණාවක්. අමතක වීමේදී ඇත්තටම සිහිය නැතිකමක් එතන තියෙනවා. හැබැයි මේ සිහිය නැතිකම තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී අපි බලාපොරොත්තු වෙන්නේ සම්මා සතිය කියන එක. යහපත් සිහිය. ඒ යහපත් සිහියට හේතු වෙන කාරණාවක් තමයි අපි හිතමු අපි දැන් දැන් මම යතුරු කැරල්ල තැනකින් තිබ්බා. ඒ තියෙන වෙලාවේ මම හිතා ගන්නවා මම මෙතන තමයි තියෙන්නේ මම දැන් දැනගෙන මේක තියන්නේ මෙතනින් තියන්නේ කියලා. පස්සේ හොයනවා. දැන් තිබ්බ තැන මතක නැහැ. කියන්නේ ඇත්තටම කියනවනම් ඒක සිහියේ අඩුවක්. නමුත් ඒ සිහිය සම්මා සතියේ යෙදීමක් නෙවෙයි. නමුත් ඒ සිහිය අවශ්‍යයි. සම්මා සතිය වර්ධනය කරන්න අර සිහිය අවශ්‍යතාවයක් තියෙනවා. අමතක වීම කියන එක නැත්නම් ඒ ඒක අර සම්මා සතිය නොවුනට යතුරු කැරල්ල මතක නැති එක. නමුත් ඒක ඒක බලපානවා සම්මා සතිය ඇති කර ගැනීමට. ඒකින්ද නමුත් අර සිහි නැති කිරීම කියන එකේදී තියෙන්නේ අපිට මේ ශාරීරික දැනීමයි නැති වෙන්නේ. එතන සිහිය කොහොමත් ඕකට සම්බන්ධ නැහැ. අපිට අමතක වීම කියන එක නම් යම් කිසි ආකාරයක ගැටලු සහගතයි. ඒක පුහුණු කරන්න ඕන දෙයක්. ක්‍රමානුකූලව වර්ධනය කරන්න ඕන දෙයක්. අපි ඔය ගොඩාක් හේතු අපි කතා කරමු තව ගැටලු ඇති. අපි කතා කරා පහුගිය දවස්වල. එතකොට මේ සිහිය කියන එක මේ සම්මා සතිය කියන එක කාරණා ගොඩකට අපිට යොදන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් බලන්න අපි ජීවිතේ සාර්ථකත්වයන් ගැන කතා කරනවා. ඒ වගේම Brahmachari ජීවිතයක් ගැන කතා කරනවා. නිවන් දකින්න ඕනේ කියලා කතා කරනවා. ඉතින් ඒ ඒ වෙලාවල් වලදී ඒවා පිළිබඳව ඒ දැන් ඒ සිහිය තියෙන්න ඕනේ. දැන් මේ බලන්න පංසිල් කරනොත් අපාය යන්න වෙනවා. අපි කිටින් එක කියමුකෝ. නැත්තම් අපිට සංසාර ජීවිතයක් තියෙනවා. අපි මෙහෙම හිටියට අපේ මුළු ජීවිතේම ඔක්කොම මකලා දැම්මා වගේ සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. මෙහෙම හිටියට අපිට මේ අපි ළඟ තියෙන ඔක්කොම ඒකට මේවට අපි අනවශ්‍ය විදිහට මේවා මතේ විතරක් නැතිලා තමන්ගේ අනාගතය තමන්ගේ සංසාර ජීවිතයට යමක් සකස් කරගත්තේ නැත්නම් ඒ සකස් නොකර ගැනීම ලොකු ගැටලුවක් මේ ඉතින් දැන් මෙහෙම කියනකොට ඕක තේරෙනවා. ඕක මතක් වෙනවා. ඒ කියන්නේ මට ත්‍රිසංගත වෙලා නැත්තම් වෙනත් අපායක උපදින්න හතර අපායක උපදින්න ඉඩ තියෙනවා කියලා. නමුත් ඒක මතක් වුණාට ඒක හැම නිමේෂයකම මතකයේ තබාගත යුතු වෙනවා. ඉතින් ඒකින්ද ඒ යම් කිසි ආකාරයක අපිට නොදන්න දෙයක් පිළිබඳව නුවණක් ඇති වෙනකොට ධර්ම ශ්‍රවණය කරපුවාම ඒ නුවණක් ඇති වෙන දේ පිළිබඳව සිහිය අපි පවත්වා ගත යුතු වෙනවා. ඒක ජීවිතයේ සාර්ථකත්වයට යම්කිසි කෙනෙකුට යම් ඉලක්කයකට යන්න ලොකු හේතුවක් වෙනවා. නිවැරදි සිහියකින් යුතුව අපි පිටා කටයුතු කළ යුතුයි. ඔබටත් මටත් මේ සිහිය කියන දේ ඊ타මත්ම අපේ ජීවිතයට අවශ්‍යයි. අපේ ස්වාමීන් වහන්සේ කියන ආකාරයට සිහිය ජීවිතයේක සාර්ථකත්වයට ඊටමත් වැදගත්. ඉතින් අපේ ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්න ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. බණක් අහනකොට කවුරුන් හෝ අවවාද දෙන විට සිහිය ඇති වුණත් සමහර වෙලාවට සිහිය නැති වෙනවා. මේකට හේතුව මොකක්ද අපේ ස්වාමින් වහන්සේ? ඔව් ඒක තමයි මම හිතන්නේ මේ සිහිය සිහිය පිළිබඳව කතා කරද්දී වැදගත්ම දේ අපි අරමුණු කරන්නේ නැතිම දේත් ඒකයි. මේකට මම මෙහෙම කිව්වොත් බලන්න සමහර වෙලාවට පාවිච්චි මහත්මයා දැන් අපි යම්කිසි තීරණ අරන් තියෙනවා. ජීවිතයේ විශේෂයෙන් පෙරදෙන වෙලාවල් වලට. පෙරදෙන වැරදෙන වෙලාවල් තියෙනවානේ. කෙටින් කියනවා රිදෙන වෙලාවල්, හොඳට රිදෙන වෙලාවල්. අන්නේ රිදෙන වෙලාවල් වල අපි තීරණයක් ගන්නවා. මම ඊට පස්සේ මෙහෙම ආය සමහරයට හුඟක් වෙලාවට තමන් වැරද්දක් කරලා මේ වැරද්ද සමාජගත වුණොත් නැත්නම් පෞල්ගත වුණොත් ගමට ගමේ අය දැනගත්තොත් ඒ වගේලාට අපිට ලොකුවට අපි රහසෙන් කරපු මේ වැඩේ පිළිබඳ ලොකු සංවේගයක් උපදිනවා. ඉපදිලා ඉතින් දැඩි තීරණ ගන්නවා මං ආය මේ වගේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේ අර රිදෙන කෙටියෙන් කියනවා රිදෙන වෙලාවට අපි යම්කිසි තීරණයක් ගන්නවා. මං අහනවා අපේ අය අපිම අපේ හිතෙන් අහගන්න සමහරලාට සමහරලාට පැවිදි වෙනවා වගේ තීරණයක් ගන්නවා. නමුත් ඒ ගත්ත තීරණය තුළ හිටියානම් හොඳ තීරණයක් ගත්ත වෙලාවක් හිතන්න. අපි හොඳ දැඩි තීරණ ගත්ත වෙලාවක් තියෙන මම කාර්යක්ෂම වැඩ කරනවා. එහෙම හිතමු අපි කෙටි දෙයක්. මම බොහොම කම්මැලි මම කාර්යක්ෂමව අද පටන් වැඩ කරනවා. හරි උදේ නැත්නම් මම පාන්දර නැගිටිනවා. එහෙම මොන හරි තීරණ ගත්තා ඒ ගත්ත තීරණය තුල ඉන්න පුළුවන් වුණා නම් ඒ ගත්ත තීරණය මතක තිබ්බනම් අපි තුම මාසෙකට ඉස්සෙල්ලා ගත්ත තීරණයක් කියලා. අවුරුද්දකට ඉස්සෙල්ලා ඒවා ගත්ත තීරණයක් කියලා හිතන්න. ඒක මතක තිබුණා නම් ඒ අනුව ක්‍රියා කරා නම් අද ගොඩක් දියුණු වෙලාද නැද්ද? නේද? එතනින්ම තේරෙනවා අපිට මේක මේ නැතිවීම ඉතා ලොකු ගැටලුවක් කියලා. මම බණක් අහනකොට කවුරු හරි අවවාදයක් දෙනකොට එහෙම සිහිය එනවා. එකපාරටම අපිට සිහිය එනවා. එතකොට ඒ සිහිය නැති වෙනවා. එකපාරටම වෙන්නේ ඒ සිහිය ආයසරය ටිකකින් නැති වෙලා යනවා. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා මේ අහන්නේ. ඉතින් බොහොම වටින ප්‍රශ්නයක්. ඔක්කොටම තියෙන ප්‍රශ්න ටික තමයි මේ පෙළ ගැහෙන්නේ. එතකොට දැන් අපි බලන්න ඕනේ මේකට හේතුව මොකද්ද කියලා. මම අහනවා තරහ ගියාම කොහොමද කියලා. තරහ ගියාම සාමාන්‍යයෙන් මතකද මොනවා මොනවා හරි කලින් තිබ්බ තීරණ මතකද? නෑ. ඉතින් මොනවා හරි දෙයකට ලොකු ආසාවක් ඇති වුණාම අම්මා තාත්තා පවා මතක වෙනවා. නේද? මොනවා හරි දෙයකට ලොකු ආසාවක් ඇති වුණාම අම්මා තාත්තා පවා මතක වෙනවා බලන්න. ආසාවක් ඇති වුණාම ලොකු අම්මා තාත්තා මතක වෙනවා. හරිද? ඊට මොනවද දැඩි තරහක් ගියාම ඉන්නේ කොහොමද කියලා කොහොම අමතක වෙනවා. ඊළඟට අපි ඔන්න පාඩම් කරන් ඉස්සර පාසල් යන කාලේ මම ওই පාසල් යන කාලේ උරක් වෙලාවට ගන්නවනේ මේ උදාහරණයකට එතකොට පාසල් යන කාලේ මම ඒක මේ වෙලාවේ මතක මේ මම මතක් කරන්න තව කාරණාවක් මේකත් එක්කම 100 නැති කරගන්න නැතුව මේක මතක් කරන්න. මොකද මේ ඊළඟ සතිය අපි යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ දෙසැම්බර්. එතකොට ඊළඟ සඳුදා ඉඳලා ළමයි වෙනුවෙන් ප්‍රත්‍යක්ෂාට සටහන කරන සතියක්. මොකද නිවාඩු කාලේ හින්දා දෙසැම්බර් නිවාඩු කාලේ පාසල් නිවාඩු කාලේ හින්දා ළමයින්ට අපේ මම මොකද මේ අධ්‍යාපනය ගැන මතක් වෙද්දි මතක් වුණේ ළමයින්ට අවශ්‍ය කරන ළමයින්ගේ ජීවිතය දියුණු කරගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල ඒක දෙමව්පියන්ටත් වැදගත් වෙනවා ළමයි වෙනුවෙන් දෙමව්පියෝ පෙළ ගහන්න ඕන කියන එකත් විශේෂයෙන් ළමයින්ට ආමන්ත්‍රණය කරන සතියක් තමයි ළමා සතියක් තමයි ඊළඟ සතිය. එනේ එළමෙන සංග්‍රහ එළමෙන සංග්‍රහ දවසේ ඉඳලා විකාශනය වෙන්නේ ළමයි පිළිබඳ වැඩසටහන. එතකොට අපි කතා කරමු හිටියේ දැන් අධික ලෝභයක් ඇති වුනම සිහිය නැති වෙනවා, දේශයක් ඇති වුනම සිහිය නැති වෙනවා. ඒ විතරක් බලන්න අපි පාසල් යන කාලේ මතක් කරන්න. දවල් හොඳට හිතාගෙන අදලා හොඳට පාඩම් කරන්නම් කියලා. ඊළඟට වෙන්නේ මොකද්ද? ඒක පාරටම අපි සමහර වෙලාවට පාඩම් මේසට වෙලා පාඩම් කරනකොට හිත ඇකිලුනොත් ඇතුළට නිදිමතක් ආවොත් දැඩි අදහසක් තියාගෙන හිටියට අරක පවත් ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මම තදින් පාඩම් කරන්නම් කියලා හිතන එක සමහරවිට උදේ ඇහැරුණා තමයි මතක් වෙන්නේ සීයනේ මට පාඩම් කරගන්න බැරි වුණා කියලා. එහෙනම් තීන විද්‍යාවව සිහිය නැති වෙනවා. කාමච්ඡන්දේ හින්දා, ව්‍යාපාදේ හින්දා, තීන විද්‍යේ හින්දා සිහිය නැති වෙනවා. ඒ වගේම තමයි අපිට සිහිය නැති වෙලා යනවා හිතේ පසුතැවීම්, උද්දච්ච, කුක්කුච හිත නොසන්සුන් වෙනකොට ඒ කියන්නේ දැන් අපි සිහිය කියන්නේ මෙහෙම එක අරමුණකයි අපි ඉන්නේ. එතකොට හිත නොසන්සුන් වෙනවා කියන්නේ මේක කැළඹෙනවා කියන එකයි. එතකොට අපේ සිහිය නැති වෙන්න හේතු වෙනවා. ඒක අතීත කළ දේවල් නොකළ දේවල් පිළිබඳ නොකළ දේවල් පිළිබඳ සහ කළ දේවල් පිළිබඳ පසුතැවීම නැති වෙනකොට සිහිය නැති වෙනවා. ඔය තමයි හේතු ඊළඟට අවසානයක වශයෙන් කියන්නම් මේ අරමුණෙහි පිළිබඳ තියෙන විශ්වාසය ඒ අරමුණ පිළ යම් අරමුණක් පිළිබඳ තියෙන තමන් තුළ තියෙන ඒ අරමුණෙහි ඒ ඉලක්කයට ළඟා වෙන්න මට පුළුවන් බව පිළිබඳ සහ ඒකේ තියෙන වටිනාකම පිළිබඳ විශ්වාසය නැති වුණා ගියාම අපේ හිත වෙනත් දෙයකට කැමැත්තට කැමැත්ත වෙනත් පැත්තකට යනකොට ඒ සිහිය නැති වෙලා යනවා. ඉතින් ඔන්න ඔය වගේ නීවරණ ධර්මයන් හින්දා තමන්ගේ හිතේ තියෙන සිහිය නැති වෙන ලොකු හේතුවක් වෙනවා නීවරණ ධර්මයක්. තව හේතු බොහෝමයක් තියෙන අතර වාරි ඒ ටික අපි දැනගත්තාම හොඳටම ඇති ප්‍රමාණවත් අපේ සිහිය නැති වෙන්න එහෙනම් නීවරණයන් අඩු කරගන්න ඕනේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන ආකාරයට ඔය සිහිය පවත්වාගෙන කටයුතු කිරීමට අපි මොකද්ද කරන්න ඕනේ? ඒ පිළිබඳව ඔබ වහන්සේ කොහොමද කරන්නේ? එතකොට දැන් අපි ඔය කියපු විදිහට දැන් සිහිය නැති වෙනවා නිවන ධර්මයත් එක්ක සිහිය පවත්වාගෙන කටයුතු කරන්න අපි ගිය සතියේ කතා කරපු කාරණාවත් මෙතෙන්ට මම එකතු කරගන්නවා ගිය සතියේ කතා කරා යද්දිපාදවල ඡන්දය කියලා. ඉතින් ඒ අරමුණෙහි ඡන්දය උපදවා ගන්න ඕනේ. ඊළඟට මේ එළඹි යම් කිසි දෙයක් අපිට මතක් වුණා නම් දැන් අපි කියමුකෝ අපි බණක් අහනකොට 100ක් ඉපදුනා. බණක් අහනකොට 100ක් උපදින්නේ බණ අහගෙන ඉන්න ගමන් ඒ ගැන මෙනෙහි කරොත්ද නිකන් ඇහුනොත් විතරද අපි ඒ බණත් එක්ක රැඳුනොත් නිකන් ඔහේ ඇහෙන් දැරියට 100ක් උපදින්නේ නැහැ ඒ බණත් එක්ක රැඳුනොත් එතකොට ඒ බණත් එක්ක රැඳිලා ඉන්නකොට අපිට යම් කිසි ආකාරයක මොකක් හරි 100ක් උපදිනවා දැන් අපි උදාහරණයක් ගමු මේකට මරණ අවස්ථාව වෙනකොට මේක මම වැදගත් උදාහරණයක් ගන්නම් අපිට මේ වෙලාවේ සිහියක් උපද්දවන්න උපද්දවලම පෙන්නන්නම් මම මේක හරි චුතිසිතට හේතු වෙන පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන් ඒ කියන්නේ අපි දැන් මේ ඉන්නවනේ අපි මේ ජීවත් වෙලා ඉනකොට මේ මොහොතේ මම මේ මොහොත මම චුට්ටක් මෙහෙම නිශ්චලව හිටියොත් ඉන්න උත්සාහ කරොත් මට මොකක් හරි සිතුවිල්ලක් එනවා. ඒ එන සිතුවිල්ල තියෙන්නේ මට අනේ අහවල් දේ දකින්න ඕනේ. අහවල් දේ අහන්න ඕනේ. නැතුව ඉන්න බෑ වගේ සිතුවිල්ලක් නම් මං කියන්නේ මේ මැරෙනකොට අමුතු වෙලා මැරෙනවද මාව? නෑ. මැරිගෙන එන වෙලාවෙත් ඔන්න ඔය වගේ සිතුවිල්ලක් එන්න පුළුවන් දෙයිද? එහෙනම් මේ එන්නේ තණ්හාවක්. නේද? එහෙනම් මේ මොහොතේ මම තණ්හා බරිත නම් මගේ චුතිසිතේදී මේ තණ්හා බද්ධ ස්වභාවය එන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඇයි ඒ වෙලාවේ මට තේරෙනවා මාව මැරිගෙන යනවා කියලා. මට ලෝකෙම අයින් වෙන්න වෙනවා කියලා. ඉතින් එහෙමනොත් මට ගොඩාක් ලොකු තණ්හාවක් උපදින්න තියෙන ඉඩකඩ තියෙනවා. අන්නේ අධික තණ්හාව හේතු වෙනවා ඊළඟ භවය සකස් කරන්න. මේ තණ්හාවෙන් ඊළඟ භවයට අදාළ ඊළඟ භවයට تعلق කිරීම සිද්ධ වෙනකොට ඊළඟ භවයේ ස්වභාවය තීරණය වෙන්නේ තමන් කරපු පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරය. හරිද? එතකොට අපි කට්ටියගෙන් හුඟක් වෙලාවට අහනවා වැඩියෙන් කෙරලා තියෙන්නේ පින්ද පවුද කියලා. හුඟක් අයට දෙන්නා තියෙන උත්තරේ තමයි මගේ අතින් පවු කෙරලා වැඩි කියලා. හුඟක් අය උත්තර දෙනවා මගේ අතින් පවු කෙරලා වැඩි කියලා. ඊට පස්සේ අහනවා කුසල් සිද්ද අකුසල් සිද්ද වැඩිපුර ඉපදලා තියෙන්නේ කියලා මේ ජීවිතේ මේ වෙනකොට. ඉතින් හුඟක් අයට කියන්න සිද්ධ වෙන්නේ අකුසල් සිත් කියලා. වැඩියෙන් අකුසල් සිත් සිද්ධ කරගත්ත වැඩියෙන් පව කරගත්ත කෙනා අද හැන්දෑවේ මලොත්. මොකද වෙන්නේ? නේද? ඒ කියන්නේ මගේ මරණය අද හැන්දෑව සිද්ධ වුණොත් මම අවශ්‍ය දේ කරගෙන නැහැ. ඒක භයානකයි. ඒක තියෙන භයානකකම තමයි මාව තිරසංගත වෙලා හෝ වෙනත් අපායක සතෙක් වෙලා ඉපදුනොත් එහෙම ආය ගොඩේම ලේසි නැහැ. අපි මේ මොන විහිළු කර කර හිටියත් මොනතරම් සැහැල්ලුවෙන් අපි ජීවත් වුණත් ඒ සැහැල්ලුව ඇත්තටම අර කියන්නේ දෙවියෝ පය ගහන්න බය බිමේ යක්කු පිණුම් ගහනවා කියලා. ඒ කියන්නේ ඇත්ත තේරෙන්නේ නැති අයට ඒ භයානකම තේරෙන්නේ අන්න ඒ වගේ මේ භයානකම මොකද මේ මේකෙදි මම මම ඉල්ලගත් ඒවා නෙවෙයි මේ තියෙන මට මේ හම්බෙලා තියෙන ඇහැ කන නාසය දිව ශරීරය කියන්නේ මං ඉල්ලගත් ඒවා නෙවෙයි. මට හැදිච්ච ඒවා වගේ. මම මේ ඇහි හැඩේ, නහය හැඩේ, මූණේ හැඩේ මං ඉල්ලගත් එකක් නෙවෙයිනේ. එහෙනම් මට හැදිච්ච එකක්. එහෙනම් මේ විදිහටම තිරසන් සතෙක්ගේ මූණක් හැදෙන්න පුළුවන් මට. එහෙනම් ඒක හරි භයානක තත්ත්වයක් තියෙන වචනයක්වත් එක වචනයක් කතා කරන්න පුළුවන් මොකක් හරි සද්දයක් දාන්න විතරයි පුළුවන්. ඉතින් භයානකම ගැන අපි ගොඩාක් කතා කරලා තියෙනවා. ඉතින් මේකෙදි මම අවශ්‍ය කරන කුසල් සම්පාදනය කරගත්තේ නැත්නම් මැරෙන්න ඉස්සෙල්ලා මම භයානක තැනක ඉන්නවා. නිවන් දැක්කේ නැතත් ඊළඟ භවය සාර්ථක වෙන්න අවශ්‍ය කරන කුසලයේ හරි අපි සම්පාදනය කරගත යුතු තියෙනවා. ඊළඟ භවය සාර්ථක වෙන්න අවශ්‍ය කරන කුසලය හෝ මම සම්පාදනය කරගත යුතු තියෙනවා. ඉතින් ඒ ටිකක් තාම කරගෙන නැත්තම් මාව හැන්දෑවේ මැරුණොත් කියලා දැන් මම ওই ටික කිව්වනේ. කියනකොට දැන් මම තව ටිකක් කියන්නම් නේද? ඉන්දිකටු මලක් විතර උගුරක්, වංගෙඩියක් විතර බඩක් කියන ප්‍රේතයෝ ඉන්නවා. හරි. අසුචි වලවල් වල ඉන්න ප්‍රේතයෝ ඉන්නවා. හරි. ඊළඟට ආහාරයක් විදිහට දැනෙන්නේ එයාලට ආහාරයක් විදිහට ගන්න පුළුවන් ඒ සතාට සොහොනේ පිච්චෙන මලමිණියක තියෙන උරණ තෙල් විතරයි. ඉතින් සොහොන් වල මලමිනී පුච්චනකම් බලාගෙන තෙල් ටික ආහාරයට එතකම් බඩගින්නේ. හරි. දැන් මේ කාලේ වෙනකොට ඒ කටට ලොකු ගැටලුවක්. ඇයි? අර මේ කරන්ට් එකනේ පුච්චන්නේ. නේද? අපි නොහිතුවට ඒවා දැඩි බලපෑම් වෙන්න පුළුවන් යාළුවට. නේද? අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි ඇත්තටම නිකන් සත්‍යයක් ගන්න නිකන් දැන් එක තැනක සිද්ධ වෙන වෙනසක් සමාජීය වෙනසක් ගත්තාම ඒක බොහෝ ජීවින්ට බලපානවානේ. නේ දැන් සාමාන්‍ය පාර දෙපස ඉන්න වෙලෙන්දාන්ට හයිවේ එකක් එහෙම හදපුවාම ලොකු අසාධාරණයක් වෙන දෙයක් කාටවත් පේන්නේ නැහැ. එහෙමයි. නේද? නමුත් ඒක නොහදා බෑ. ඉතින් ඒ වගේ තැන්වලදී මේ අනිත් ඉන්න සත්තුන්ට ලොකු අසාධාරණ වෙන්න පුළුවන්. ඒවකට පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ මේ මහා දුක්ඛිත ජීවිත. අනිත් එක මට කියලා කම්පනයක් ඇති වෙච්ච දෙයක් තියෙනවා කවුරු මහත්තයා මතක් වෙලා. ලෝකේ කළ හැකි වැරදි. ලෝකේ කළ හැකි සියලු වැරදි ගත්තාම මේක වැටෙනව නේද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්පලාප. ඕක ASCII මේ අපි කරන සාමාන්‍ය වැරදි ගොඩේ තියෙන මේ ටික ඔක්කොම. අම්මා තාත්තා මරුවත් ප්‍රාණඝාතය. ලොකුම වැරදි ඒවනේ නේද? එතකොට ඊළඟ දැඩි ලෝභය, දැඩි දේශය සහ මිත්‍යා දෘෂ්ටිය. මේ කර්මපත 10 තුල ලෝකයේ සිද්ධ කළ හැකි සියලු වැරදි ගොනු වෙලා. මගේ අතින් මේ 10ටම අදාළ වැරදි සිද්ධ වෙමින් තියෙනවද නැද්ද? ලෝකේ කළ හැකි සියලු වැරදි ටික මේ 10ට ගොනු වෙලා මගේ අතින් මේ 10ටම අදාළ වැරදි සිද්ධ වෙමින් තියෙනවා නම් බරපතල ප්‍රශ්නයක් ඒක. එතකොට ඒකත් එක්ක මාවාද හැන්දෑවේ මලොත් තනි වෙලා හිර වෙච්ච මේ ලෝකයේ තුල හිර කූඩුවක හිර වුණා වගේ ඇතුළ එළියට දාගන්න බැරි ඇතුළේ තියෙන දේ එළියට දාගන්න බැරි තවත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න බැරි ගිලගත්ත ජීවිතයක් වගේ ජීවිතයක් තිරසන් ජීවිතයක් කියලා කියන්නේ. නේද? මොකද කරන්නේ? හිතන්න අපේ ගෙදර ඉන්න බලුපැටිය ගන්න හැමදාම මම කියන්නේ එයා ඉන්නවා. එයා එයා අපි හරි ළඟින් ඉන්නවා. නමුත් ඒ ඇතුලේ තියෙන කිසි දෙයක් අපිට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නේද? එයා අපිත් එක්ක ළඟට ඇවිල්ලා ඉන්නවා. ඒ එයාට හිතෙන දේවල්, එයාට දැනෙන දේවල් මොකුත් එහෙම මෙහාට කියන්නත් බෑ, මෙහෙන් එහාට කියන්නත් බෑ. වැහිලා තියෙන ජීවිත. ඉතින් ගිලිච්ච ජීවිත වගේ. අඳුරේ තියෙන ජීවිත වගේක් ඒවා. ඉතින් එතෙන්ටපත් වෙන්න තියෙන දෙකට වැඩි. හරි. මම දැන් කොහොම කිව්වා නේද? කිව්වා දැන් මොකක්ද தත්ත්‍ය ධර්ම ශ්‍රවණය කරපු අයට. දැන් ඔන්න තියෙනවා. ඇත්ත තමයි මම මොකද සිතුවේ නෑ උදේ ඉඳන් හැන්ද වෙනකම් මම ඔකට කියන්නේ හැමදාම බත් බත් බත් කියලා උදේ බත් දවල් බත් රෑ බත් නේද? බත් බත් කිය කිය හිටියා මිසක්කා මේ මම මොකුත් කරගත්තේ නෑ දැන් ඉක්ම මොන හරි කරන්න ඕන අම්මෝ මට නම් දුක් විඳින්න බෑ විඳින දුක් හොඳටම ඇති නේද අපි තුවාල හැදලා දුක් විඳිනවා එක එක අසනීප හින්දා දුක් විඳිනවා මානසික දුක් විඳිනවා මේ දුක් වගේද අර අර වගේ අනන්ත දුක් විඳින්න උනොත් කියලා අන්න දැන් බයක් ඉපදුනා මේ බය මේ තියෙන මේ සිහියක් ඉපදුනා කියන එකයි එහෙනම් සිහියක් ඉපදුනේ මොනව කරලාද කවුද මහත්මයා මේ සිහිය ඉපදුනේ මං කියද්දි මේ ගැන මෙනෙහි කරා තින්සංජි කියද්දි මෙනෙහි කරා මෙනෙහි කිරීම මාත් එක්ක එකතු වෙලා මෙනෙහි කරනකොට සිහියක් ඉපදුනා දැන් මං කියනවා මම මේ කියන ටික කියපු ටික නැවත නැවත නැවත නැවත එක සැරයක් කියපු ටිකට අදාළ කරුණු එක සැරයක් පැත්තකටලා මෙනෙහි කරොත් ඔය සිහිය ආයෙ උපදිනවද නැද්ද? සිහිය නැති වෙනකොට ආයෙ මේ ටික මෙනෙහි කරොත් මම මේ කියපු ටික මතක් කරොත් ඒ සිහිය උපදිනවා. ආයෙ මතක් කරොත් ආයෙ සිහිය උපදිනවා. එකවර එකවතාවක් සිහිය උපදවා ගන්නට වඩා දෙවෙනි වතාවේ සිහිය උපදවා ගන්න ලේසිද අමාරුද? ලේසි. තුන්වෙනි වතාවේ ඊටත් වැඩිය ලේසි. හතරවෙනි වතාවේ ඊටත් වැඩිය ලේසි. එහෙනම් මේ අපේ මේ අපි මේ වැඩේ නොකරපු එකයි ප්‍රශ්න තියෙන්නේ. යම් කිසි සිහියක් මට ඉපදෙන්න යම් මෙනෙහි කිරීමක් යම් ධර්මයක් ශ්‍රවණය වුණා නම් ඒ ශ්‍රවණය වෙච්ච එක මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන. නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන. නැවත නැවත මෙනෙහි කරන්න ඕන. අන්න එහෙම මෙනෙහි කරොත් මේ සිහිය පාත් ගන්න. එතකොට සිහිය පවතිනවා. ප්‍රශ්නයක් තියෙනවා තව. එම මෙනෙහි කරන්න කිව්වනේ. මෙනෙහි කරන්නත් සිහියක් තියෙන්න ඕනද නැද්ද? මෙනෙහි කරන්න ඕනේ කියන එකට. නැත්නම් මෙනෙහි කරන්න ඕනේ කියන කමතක වෙනවා. හැම දෙයකම සිහිය හැමදේම ආයෙ සිහිය ඕන වෙනවා. ඒ මෙනෙහි කරන්නත් සිහිය තියාගන්න. ආයෙ ආයෙ ආයෙ ආයෙ. අන්න හරි. ඒක තමයි අර කල්යාණ මිත්‍රය අපිට නිබඳව ඉන්න ඕන කියන්නේ. නේද? කල්යාණ මිත්‍රය ඉන්නවනම් නෑ නෑ නෑ කියනවා ඔය සිහිය නැති වෙලා තියෙනවා සිහිය නැති වෙලා තියෙනවා කියලා. නමුත් මේ කල්යාණ මිත්‍රය අපි ළඟ හැම වෙලේම නැති හින්දා අපි තුල කල්යාණ මිත්‍රයෙක් හදාගන්න ඕන. ඒ තමයි අපේ මානසිකාරය. ඒකට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. ඉතින් මේකට අපි දක්වන උදාහරණය තමයි මේ සිහිය පවත්වා ගන්න මොකද්ද කරන්න ඕනේ කියන එක කතා කරේ. ඒක මම මේ අතන්ට එක අවවාදයක් දෙන්නම් මේක වැදගත්ම දෙයක්. දැන් අපි ළමා වැඩසටහනේ මේකම කතා කරා ඉදිරියේදී. උදේ තේ එක බොන්න මතක් කරන්න ඕනද? නැගිටිනකොටම තේ ඕන කියලා එක මතක් කරන්න ඕනද කවුරක්වත්? නෑ. නෑ. ඒකට සීහිය තියෙනව නේද? කොහොමද දන්නේ ඒක උනේ? කාලයක් එකම වෙලාවට තේ බීලා පුරුදු වුණා. කාලයක් එකම වෙලාවට තේ බිලා පුරුදුනා. හරිද? එහෙනම් මම සිහිය පවත්වා ගන්න ඕනේ සිහිය පවත්වා ගන්න ඕනේ සිහිය පවත්වා ගන්න ඕනේ කියන සිහිය. මේක තේරුම් ගනින්ද මන්ද මම මේ කියන එක? සිහිය පවත්වා ගන්න ඕනේ කියන සිහිය. සිහියේ සිහිය. ඒක ඒක දෙහරයක් එහාට ගිහිල්ලා තියෙන්නේ. නේද? සිහියක් පවත්වා ගන්න ඕනේ. නමුත් සිහිය පවත්වා ගන්න ඕනේ කියලා සිහියකුත් අන්න ඒ සඳහා දවසකට එක වෙලාවක් භාවිතා කරන්න මේකටත් හොඳම වෙලාව උදේ නැගිට ගමන් මොකද නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගයේ විදිහට දේශනාවේ සඳහන් වෙන්නේ සිහිය කියලා. සිහිය පවත්වා ගැනීම කියලා. ඒකායන වයම්බිකවේ මග්ගව සත්තානම සුද්ධිය ආදී වශයෙන් තියෙන එකේ තියෙන්නේ යදිදන් චත්තාරෝ සතිපට්ඨානා කියලා. එහෙමනම් අපි දවසේ එක වෙලාවක් කවුරුත් බෞද්ධත්වෝ නැගිට ගමන් තමගේ ජීවිත අරමුණු ටික සංසාරගත අරමුණු ටික විනාඩි දෙක තුනක් අරගෙන ඒ අරමුණු ටික මෙනෙහි කිරීම හරි වටිනවා. සංවිධානාත්මක ජීවිතයක් වෙන්න ඕනේ. අපි කොහොමවත් ප්‍රත්‍යක්ෂ වැඩසටහන මේ මන් ටික දවසක් කරා යන්නේ. මේකත් එක්ක කලින් මහත්තයා ටික දවසක් යනකොට අපි ප්‍රත්‍යක්ෂ සටහන් පොතක් කොහොම හරි අපේ ශ්‍රවණය කරන අයට සමාජිකයන්ට ප්‍රත්‍යක්ෂ සමාජිකයන්ට ලබා දෙනවා. එතකොට ඒ ප්‍රත්‍යක්ෂ සමාජික වෙන අයට සමාජික වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් මේ වැඩසටහන තුළින් අපි ඒ සමාජිකත්වයන්ට තව අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙනවා. මේ පිළිබඳව අනාගතයේදී ඉක්මනින්ම දැනුම් දෙන්න කොහොමද කරන්න කියලා ටික දවසක් හැබැයි මේක යන්න ඕන. මොකද නැත්තම් මේ මේ ධර්ම දේශනා තුල තියෙන කරුණු ප්‍රායෝගිකව අත්දකින්න උත්සාහ ගන්නේ නැති කට්ටියට මම හැමදාම පැවරුමක් දෙනවා. අදත් මේ පැවරුමක් තමයි හැදෙන්නේ. මොකද මොනවා කතා කරත් වැඩක් නැහැ. කොච්චර කාලෙ ගියත් කමන්නේ හරි දේ කතා කරාට. මොනවා කතා කරත් වැඩක් නැහැ. ලොකු ධර්ම කරුණු කතා කරාට වැඩක් නැහැ. ප්‍රායෝගිකව අපි කරන දේක් කතා කරන්නේ නැත්තම්. දැන් ප්‍රායෝගිකව කරන්න පුළුවන් අද දවසේ මේ සාකච්ඡාව තුළින් පැන නැගෙන පැවරුම තමයි උදෑසන නැගිට ගමන් ඇඳේ ඉඳගෙන හරි එක විනාඩි 10ක් ගතකරනද එක විනාඩි 5ක් ගතකරනද මම සිහිය පවත්වාගෙන කටයුතු කරනවා සිහිය පවත්වාගත යුතුයි සිහිය පවත්වාගත යුතුයි සිහිය පවත්වාගත යුතුයි කියන සිහිය හදාගන්න ඒතර උදේ නැගිට ගමන් මේ තැනත්තා එක සැරයක් තමන්ගේ ওই සංසාර ජීවිතය වෙනස් කරන මාර්ගයක් ඕක. හරි සිහිය පවත්වා ගැනීම සඳහා උනන්දුවක් නැත්තම් මොකද වෙන්නේ තව අවුරුදු ගාණකින් පස්සේ ආයෙ මතක් වෙයි සිහිය පවත්වා ගන්න ඕනේ නේනම් කියලා. නේද සිහිය පවත්වා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කරන්න අවුරුදු ගාණකින් මතක් වෙන්නේ. ඒතර අපි ගොඩාක් පස්සට කියලා ඉවරයි. ඒකින්ද අපි බෞද්ධයෙකුට අවශ්‍ය කරන ප්‍රත්‍යවේක්ෂා අත්පොතක්. සකස් කරලා දැන් මේ මේ කීපයක් යන්න ඕනේ ඉස්සරහට ගියාට පස්සේ ඒ ප්‍රත්‍යක්ෂ සමාජිකයින්ට ලබා දෙන්න කටයුතු කරන්නම් ඒක ඒ සඳහා අපිට පුළුවන් වැඩ පිළිවෙලක් සකස් කරන්න. ඒකට අපි කලින් කතා කරපු අර සීලය ආදී රකින්න අපි කරපු අර පොඩි අත්සටහනක් තියෙනවා හදාගන්න කියලා ඒක ඔක්කොම අන්තර්ගත කරලා මේක අපිට ලබා දෙන්න පුළුවන්. ඒකට සිහිය පවත්වා ගැනීම සඳහා නැවත නැවත නැවත නැවත ඊට අදාළ දේ මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න. පුංචි බාධාක් කරනවා දැන් ප්‍රත්‍යවේක්ෂා සමාජිකත්වයේ ගැන කටයුතු කරන අය දැන් අනිවාර්යයෙන්ම අපේ බෞද්ධ නාලිකාවට දුරකථන ඇමතුම් ලබා දීලා ඒ වගේම ලිපි හරහා බොහෝ දෙනා දැන් මේ වැඩසටහනින් පසුව විමසන. ඉතින් මේ පිළිබඳවත් මේ මොහොතේදීම ඔබ වහන්සේ මොකක් හරි සඳහා මොන යම් හෝ විසඳුමක් ලබා දෙන්න. ප්‍රත්‍යක්ෂ සමාජිකත්වය කියන්නේ ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ සමාජිකත්වය. මේ අතට දැන් පුරුදු ඇති අපිට අපිත් එක්ක සම්බන්ධ වෙන ගොඩක් ස්වාමින් වහන්සේලා බදාදා දිනයේදී සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේලා ශ්‍රී ලංකා කල්‍යාණිත සංගමයට අදාළ ඒ තැනටත් සමාජිකත්වයේ ඉන්න ස්වාමීන් වහන්සේලා. අනිත් එක අපේ නොයෙකුත් ස්ථානවල තියෙන භාවනා වැඩසටහන් සහ නිවන් මාර්ග ගමින් ගම නිවන් මාර්ග කියන ධර්ම දේශනාවලදී මේ වෙනකොටත් ඒ සමාජිකත්වයන් අපි ලබා දීලා තියෙනවා. නමුත් අපිට බෞද්ධ නාලිකාව හරහා සම්බන්ධ වෙන අයට ඒ සමාජිකත්වය සඳහා විද්‍යුත් මාධ්‍යයෙන් තමයි ඒක කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතන්නේ ඔබතුමා එක විස්තර කරා නම් පස්සේ Google ඊමේල් ලිපිනේ හරහා ඊමේල් ලිපිනේ හරහා සහ ලියාපදිංචි වෙන්න පුළුවන් පූර්කයක් පූර්කයක් අපි නිර්මාණය කරලා තියෙනවා ඒ කියන්නේ ලින්ක් එකක් දෙනවා ලින්ක් එකක් ලබා දෙනවා එතකොට දන්න අපේ දරුවෙකුට කිව්වම ලින්ක් එකක් වහම ඒකට හොඳටම දන්නවා වැඩිහිටියෝ දන්නවා ගොඩක් අය නොදන්නවා නෙවෙයි ඒක ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා ඒ ඇප්ලිකේෂන් එක අන්තර්ජාලය හරහාම ලියාපදිංචි වෙන්න පුළුවන්. තමන්ගේ විස්තර ටික අන්තර්ජාලය හරහාම ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ ලියාපදිංචි වෙන අයට අපිට පුළුවන් ලබා දෙන්න ඒ අවශ්‍ය කරන තොරතුරු එතනින් එහාට. මොකද මේක යම්කිසි සමාජයක් ගොඩනැගිය යුතු තියෙනවා. මේ ඒ කියන්නේ නිවැරදිව කටයුතු කරන සමාජයක් ඒකරාශී විය යුතු තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් වැඩපිළිවෙලක් අරගෙන යා යුතු තියෙනවා. ඉතින් ඒකින්ද අපි ඒ පිළිබඳව යම්කිසි කතිකාවතක් සකස් කරගමු ඉදිරියට. එහෙම බොහොමත්ම පින්වත්නි ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතයේ ඔබ නොදකින පැතිකඩකින් ඔබේ ජීවිතය ගැන කියා දෙන්නටයි මේ නිවැරදි වෙනසකට මුල පුරන ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ නාලිකාවෙන් අපි ආරම්භ කළේ. ඇත්තෙන්ම කියනවා නම් පූජනීය දරණාගම කුසල ධම්ම අපේ නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කළ යුතුයි. නිවන් මඟ ධර්ම දේශනාව හරහා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතය බොහොමත්ම ආලෝක කරා. ඉතින් ප්‍රතිවේක්ෂා වැඩසටහන හරහා මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වෑයම ඔබේ ජීවිතයේ ඔබ නොදකින පැතිකඩකින් ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනසකට ඔබේ ජීවිතය හැඩගස්වන්නට. ඉතින් ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනසකට හැඩගස්වා ගන්නට අපි ආරාධනා කරනවා ඔබට. බෞද්ධ රූප වාහිනියත් බෞද්ධ ගෝණිදිලියත් සමගින් ඒකාත්මික වී ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන්නට නරඹන්නට. ඒ වගේම තමයි ඔබට පැන නගින ගැටලු පිළිබඳවත් ඔබට යොමු කරන්නට පුළුවන්. නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ හානාලිකාව ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිණියට නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ හානාලිකාව ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිණේ බොහෝ දෙනා අපිට ගැටලු යොමු කරනවා. ඉතින් අපි ඒ සඳහා ඔවුන්ගේ ගැටලු සඳහා ඔබේ ගැටලු සඳහා අපි පිළිතුරු ලබා දෙන්නට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමගින් සූදානමින් ඉතින් ඔබ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන්නට කිසි දවසක අමතක කරන්න එපා. මොකද ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනසකටයි අපි ඔබ රැගෙන යන්නේ. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ වහන්සේගෙන් විමසන්නට කැමැතියි. සාමාන්‍ය ජීවිතේ අපි ඒ කියන්නේ දිනදා ජීවිතයේදී සිහිය පවත්වාගෙන කටයුතු කරන්න අපිට පුළුවන්ද? ඔව්. දැන් අපි කිව්වා යමක් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් ඒ මෙනෙහි කරපු දේ ගැන නැවත නැවත නැවත නැවත අපිට සිහිය හැදෙනවා. එහෙමයි. ඒක වැඩපිළිවෙලක්. ඒක ක්‍රමානුකූල වැඩපිළිවෙලක්. ඒක අපි කළ යුතු දෙයක් කරලා හදාගන්න ඕන දෙයක්. ඒ කියන්නේ අපි ඒක ඒක එක්තරා අපි කියන්නේ වැඩක්. මේ දැන් මොන හරි වැඩක් කරොත් දැන් යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වැපුරුවොත් තමයි අසන් ලැබෙන්නේ. වපුරන විදිහට තල වැපුරුවොත් තල හම්බ වෙනවා. මුං වැපුරුවොත් මුං හම්බ වෙනවා. නේද? එතකොට මුං වපුරනවා කියන්නේ වැඩක්. ප්‍රතිඵලය තමයි අසන්න. නේද? ඒ වගේ මේ හිතත් එහෙමයි. එතකොට යම් කිසි මට අවශ්‍ය කරන ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ අපි සමහර අර කටු ගස් වගේ ඒවා ඇවුනහම රිදෙන ඒවා නම් හරියට වපුරලා තියෙනවා. එකක් උදාහරණයක් තරහ. නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර තරහකාරයගෙන් තරහ වැඩි කරන්නේ නැද්ද? අනිවාර්යෙන් මේක සිදු කරනවනේ අපේ ස්වාමීන් වහන්සේ. ඒක කරනවා. ඊට පස්සේ මම අහනවා මේ මේ ප්‍රායෝගික පැත්ත බලන්න මේ හිතේ අපේ මානසිකාරයේ ප්‍රායෝගික පැත්ත බලන්න තරහ ගැන අපි මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න කාටද රිදෙන්නේ? ප්‍රතිඵලය Tamanට රිදෙන පිටමයි. ඊට පස්සේ ඒකුත් වැරදි වැඩ කරනවා. අනිත් අයට රිදවන්න වැඩ කරනවා යටින් කරන නේද? යටින් කරන සමහර කැත වැඩ. මේ රටේ මිනිස්සු එද අපි ළඟම ඉන්න අය පවුලේ අය බලන්න සමහර අය නේද? සමහරට අපි කාර්යාලයේ ඉන්න අය අපිත් එක්ක එකටම ඉන්න අය නේද? සමහර අය කොයිතරම්නම් වෛරීව කොයිතරම්නම් කැත විදිහට කොයිතරම්නම් අප්‍රසන්න විදිහට මේ වැඩ කටයුතු කරගෙන යනවාද කියලා බලන්න අනිත් අයට රිදවන්න. ඒ අර මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා අර ඒකම යාර මතක් වෙන්නේ. එතකොට තව දෙයක් තමයි ආදරය කියන්නේ. ඒකත් එහෙමයි. ආදරයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ආදරය කියන හැඟීම එන්නෙන් එන්නෙන් වර්ධනය වෙනවා. ඉතින් මේ හැම එකත් එක්කම අපිට තේරෙනවා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න දැන් ආදරය කරන කෙනෙක් හැම වෙලෙම මතක් වෙන ස්වභාවය තියෙනවා. ඇයි ඒ ආදරයෙන් මෙනෙහි කරපු හින්දා? හරි. හරි. දැන් එහෙනම් මේ කාරණා ඔක්කොමත් එක්ක අපි අවශ්‍ය දේ මෙනෙහි කරොත් අපි මේ සිහිය ඔබ දැන් අපි කතා කරන්නේ දැන් අර මරණය ගැන පොඩි කාරණා ටික මරණයට ඉස්සෙල්ලා චුතිසිත හදාගන්න ඕනේ කියලා. ඒක නැවත නැවත මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් හැම වෙලෙම මෙනෙහි කිරීමක් කරොත් මෙනෙහි කරලා ඒ සිහිය අපි හදාගත්තොත් යම් විදිහකින් ඒ සිහිය හදාගත්තොත් අර ආදරය කරන අයව තරහ ගිය අය කනකොට බොනකොට නානකොට අඳිනකොට හැම වෙලෙම මතක් වෙනවනේ. ඒ අර මෙනෙහි කරලා මෙනෙහි කළ ඒගුණේ. එහෙනම් මේ කියන කාරණා මේ සිහියත් අපි උයනකොට වැඩට යනකොට තව මොනවා හරි දෙයක් කරනකොට ගියක් අතු ගන්නකොට හැම තැනකදීම ඔය උපදවාගත සිහියෙන් ඒක කරන්න පුළුවන් බෑද? ඒක ඒක කරනවා නෙවෙයි කරනවා. ඉබේම සිදු වෙනවා. ඒකට අදාළ දෙයක්ද? දැන් දැන් මම මුං වපුරලා මං ගිහිල්ලා මේ පැලේ අඹලා කොලේ අඹලා හදන්න දෙයක් නැහැ. වැපුරුවා නම් අදාළ පරිසරය සකස් වෙනකොට වැඩේ වෙනවා. ඒ විදිහට හරියට වැපුරුවා නම් අවශ්‍ය කරන සිතුවිල්ල අනිවාර්යයෙන්ම සිහිය පැවැත් වෙනවා. සිහිය පැවැත් වෙන විදිහට අපේ මානසිකාරය සකස් කරන්නයි ඕනේ. ඉතින් මේක සාමාන්‍ය ජීවිතේ ඇයි ඔක්කොම කරන ගමන් සිහියෙන් කටයුතු කරන විදිහට අපේ මනස සකස් කරගත්තා නම් ගැඹුරනේ ඒක ඉතින් අමාරුයි. අමාරු නමුත් කළ හැකි දෙයක්. නිවැරදිව නිවැරදි සිහියෙන් අපි කටයුතු කරනවා නම් අපේ ජීවිතේ මොනතරම් නම් දේවල් අපිට මේ ජීවිතේ ලැබෙයිද අපේ ස්වාමීන් වහන්සේ හැම දෙයකම මේ සිහිය කියන දේ අපි පවත්වා ගත යුතුයි විශේෂයෙන්ම අපි රියපදවන කොට වුණත් සිහියෙන් යුතුව රියපදවනවා නම් මොනතරම්නම් අනතුරු අපිට වළක්වා ගන්නට පුළුවන්ද? ඒ වගේම තමයි සාමාන්‍ය ජීවිතේ, එදිනදා ජීවිතයේත් අපි සිහියෙන් යුතුව කටයුතු කරනවා නම්, මනස සිහියෙන් යුතුව කටයුතු කරනවා නම් අපිට ලැබෙන්න තිබෙන දේවල් මොනතරම්නම් ජීවිතයට ලැබෙයිද? ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මීළඟ ප්‍රශ්නෙත් වහන්සේකින් විමසන්නට කැමති අපිට ලැබී ඇති කාලයත් කෙමින් කෙමින් ගෙවි යන නිසා ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට සිහිය පවත්වා ගැනීම බලපාන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්සේ? බලපාන්නේ කොහොමද කියලාත් අහන්න නැති තරම්ම සිහිය අපි මේක මෙහෙම හැදුවා නම් හොඳයි. සිහිය පවත්වා නොගත්තොත් ලෞකික ජීවිතයත් විනාශයි කියන එකම තමයි කියන්නේ. නේද? ලෞකික ජීවිතේවත් අපිට සිහිය ඕන කොච්චරනම් සහනෙන් ජීවත් වෙන්න පුළුවන්ද? උදාහරණයක් අපි හිතමුකෝ ඉලක්කයක් කියලා. ඉලක්කයකට යන්න බොහෝ දේවල් ඕනේ මානසිකව. මානසික ශක්තිය ඕනේ. නේද ඉලක්කයට යන්න දඟලන කෙනාට විශේෂයෙන් ඉලක්කය පිළිබඳ සිහිය නැති වුණොත් නේද මම මේ தත්ත්වයටපත් වෙනවා කියලා ඉවරයි. නේද ඉලක්කයට යන කෙනාට අනිවාර්යයෙන්ම ඒ ඉලක්කය පිළිබඳ සිහිය පවත්වා ගැනීම සඳහා පුහුණුවක් කරන්න ඕනේ. එයා එයා ඒ පුහුණුව කරන්න ඕනේ. එයා ඒ ඉලක්කයෙන් එයාට ලැබෙන දේ පිළිබඳව මම මේකට යන්න ඕනේ කියන සිහිය නිබඳව එයාගේ හිතේ පැවතුනොත් තමයි එයා ඉලක්කයට අනිවාර්යයෙන් යන්නේ. නේද ලෞකික ජීවිතයේ හැම දෙයකදීම අතේ සහනෙන් ජීවත් වෙන්න මම නිකන් උදාහරණයක් කියන මෙන්න මේ සිහිය පවත්වාගත්තොත් ලෞකික ජීවිතේ කොච්චර හොඳ වේවිද කියලා පරස වචන වලින් අයින් වෙලා ඉන්න මම අර කාටුන් එකක් වගේ එකක් මතක තියාගන්න කියලා කියලා තියෙනවා ඇහිලා තියෙන අය දැන්ට මතක ඇති දැන් පාර යනකොට බල්ලෙක් බුරනවා මට බල්ලෙක් බුරාගෙන මගේ පස්සේ පන්නවා මම දූවනවා දිවිල්ල හරි එතකොට පාර යනකොට බල්ලෙක් බුරනකොට මම බල්ලා පිටිපස්සේ දුවනවා දැන් මේක නිකන් කාටුන් එකක් වගේ මතක තියාගන්න කියන්නේ බල්ලා මෙහෙම කරගෙන මගේ මම දුවනවා මම දුවනවා ටිකකින් මම බුරබුර මේ පැත්තට දුවන බල්ලා දුවනවා. මම පන්නන බල්ලා පස්සේ පන්නන බල්ලා දුවනවා. එහෙම එකක් එහෙම නිකන් අර අර මම දැන් ළමයින්ගේ ওই කාටුන් චිත්‍රපටි වල තියෙන ඒවා කියලා නේද? බල්ලා බුරාගෙන යනවා ළමයා දුවනවා. ටිකකින් ළමයා බුරාගෙන යනවා බල්ලා දුවනවා. අන්න ඒ වගේ එකක් තමයි පරුස වචන කියන්නේ. අනිත් අය පරුස වචන කියනකොට මම පරුස වචන කියනවා කියන්නේ මොකද්ද? මම අපූර්වට ඉන්නවා. ওই පැත්තේ මට පරුස වචනයක් කියනවා. කියනකොට මම මේ පැත්තේ පරුස වචනයක් කියනවා කියන්නේ මොකද්ද? අර වගේ එකක්. ඒ සිහිය තියාගන්න පුළුවන් නම් අපේ ජීවිතේ මං අනිත් අය පරස වුණාට මං පරස වෙන්නේ නැහැ. ඒ ටිකම මදිද සහනෙන් ජීවත් වෙන්න. නේද? ඊළඟට අනිත් අය ඔය අපි සතිපට්ඨාන දේශනාව තුළ කොච්චරනම් සිහිය උපදවා ගන්නවද මට අවශ්‍ය විදිහට මෙයා පාලනය කරන්න බෑ. මේ කෙනාගේ ජීවිතේ ඉදිරියෙන් ඉන්න කෙනාගේ ජීවිතය පිළිබඳ තීරණ යාටවත් ගන්න බෑ. අනාත්ම සංඥා වගේ දේවල්. ඒවා පිළිබඳ සිහියක් තියාගත්තොත් මොනතරම් ලාභයක්ද මොනතරම් අවබෝධයක්ද එතකොට එහා පැත්තෙන් බයින කෙනා ගැන මට තරහ මාත්‍රයක්වත් එන්නේ නැහැ. එහෙම. හරි. ඉතින් ඒ වගේ ලෞකික ජීවිතේ ඊටාම සාර්ථක වෙන්න මේ ක්‍රමවේදය ඊටාම වටිනවා. ලෞකික ජීවිතය සාර්ථක කරගන්නට ඔබ මේ ක්‍රමවේදය භාවිතා කරන්න. අපේ ස්වාමීන් වහන්සේ කියූ පරිදිම ඔබේ ජීවිතයට සිහිය වඩා ගන්න. ඉතින් අපට හැකියාව ලැබේවි මනසින් යුතුව පිහිටා කටයුතු කරන්නෙකුනම් ඔබේ මේ ජීවිතය ඔබට ජය ගන්නට. අපේ ස්වාමීන් වහන්සේ අපට ලැබී ඇති කාලයක් සමගින් අපි අද දවසේ අවසන් ප්‍රශ්න වෙත මේ යොමුවන්නට සූදානම. අපේ ස්වාමීන් වහන්සේ අපේ මේ හිත හැම දෙයකම මුල් වෙනවා. යහපත් දෙයට, ඒ වගේම අයහපත් දෙයට. ක්‍රීඩාවක් කරන්න අපේ ශරීරය පුරුදු කරනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ එසේම සිහියෙන් සිටීමට සිටු සිත පුරුදු කළ යුතු වෙනවා. මේක සාමාන්‍ය සමාජයේ ඉතාමත් වැදගත් නමුත් සාමාන්‍ය ජීවිතයට කියන්නේ දිනදා ජීවිතයට සාමාන්‍ය ජීවිතයට අපිට වැදගත් වෙනවා වගේම සමාජය තුළ මේ පිළිබඳව කිසිම අදහසක් නැහැ. ඒ කියන්නේ සමාජයේ කිසිම කතිකාවක් ගොඩනැගෙන්නේ මේ සිහිය පිළිබඳව. ඒකට හේතුව මොකද්ද අපේ ස්වාමින් වහන්සේ? ඔව්. හැම වටිනා ප්‍රශ්නයක් අවසාන ප්‍රශ්නයක් නම් මේක තමයි තියෙන ලොකුම වැරද්ද. මේක තමයි අපි සමාජගත කළ යුතු තියෙන්නේ. මම හිතන්නේ හෙට දවසේ අපිට කතා කරන්නත් තියෙන මේ වගේ මාතෘකාවක් තමයි. නමුත් මේ මෙතෙන්දි මේක අපි මතක් කළ යුතු මක් කළ යුතු තියෙනවා. ඇයි මේ? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන පළවෙනි මූල ධර්මයක් තමයි සිත සකස් කරන්න ඕන කියන එක. නේද? සිහියේ සිහියෙන් ජීවත් වෙන්න හිත හදන්න ඕන කියන එක වැඩපිළිවෙලක්. එහෙම වැඩපිළිවෙලක් තියෙනවා කියලාවත් දන්නේ නැති වෙන්න මං මම පෞද්ගලිකව දරන පළවෙනි දේ තමයි අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මොකද්ද කියලා හොයන්නේ. අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ භාවිතා කරන්නේ මොකටද කියලා අපි සමාජගත කරන්නේ නැහැ. ඒකේ වැරද්ද සම්පූර්ණයෙන්ම අපේ පැත්තට මම දානවා පළවෙනි එක. හරි. එතකොට මේක අපි යොදාගෙන තියෙන මොනවද කියලා බලන්න පුංචි කාලේ ඉඳන් පූජාවල් වලට. එපා කියනව නෙවෙයි. පූජා කියන්න එපා කියන්නේ පූජා තිබිය යුතුයි. නමුත් එතන නැවති එතන විතර නැවතිලා හරියන්නේ නැහැ. හරිද? දානවලට පූජාවලට දානවලට එක එක ලෞකික ජීවිතයේ ආරක්ෂාව සපයා ගන්න. රැලි වෙනකම් පිරිතක් කියන්නේ මේ ගෙදර ආරක්ෂා කරගන්න. ඉන්න අමනුෂ්‍ය එලවන්න. සෙත් සාන්තියක් කරගන්න. මේ ලෞකික ජීවිතය සකස් කරගෙන බාර වෙනවා රටේ නැති කෝලම් ටික ඔක්කොම තියෙන්නේ මේවා මිසක්ක බුදුහාමුදුරුව කෙනෙක් පහළ වෙලා ලෝකෙට හිත සකස් කරන වැඩපිළිවෙලක් තියෙනවා. මේ ලංකාව ගැන මට අන්‍ය ජාතිකයෙක් ඊයේ දවසේ මට හම්බෙලා ඒ ඒ ඒ දැනත්තා මගෙන් දන්න විදිහට ඇහුවා කමන් තුලින් දකින්නවා කියලා එකක් තියනවාද? අන්‍ය ආගමිකයෙක්, අන්‍ය ජාතිකයෙක්. බුදුරජාණන් වහන්සේ ධර්මය ගැන මට ගෞරවයක් ඉපදලා තියෙනවා හැමදෙරෝනේ. තමන් තුලින් දකින්නවා කියලා එකක් තියෙනවා. මේක ප්‍රූව් කරන්න පුළුවන්ද කියලා. එයාගේ එයාගේ වචන වලින් මම කියන්න අපි මේ කතා කරන මොන හරි දෙයක් තියෙනවා ඒක ඔප්පු කරන්න පුළුවන්ද කියලා හුවා. මම කිව්වා අනිවාර්යෙන් පුළුවන් කියලා. ඒතරක කොච්චර අඩුවෙන්ද මේ ගොඩ දෙනෙක්ගෙන් ඇහුවා කිව්වා ඒ පිළිබඳව එහෙම එකක් කියන්නේ නැහැ කිව්වා. ඉතින් අපි මේක අපේ ඔය ධර්මයේ තුල තියෙන සියලුම දේ හිත සකස් කර ගැනීම පිළිබඳ වැඩ පිළිවෙලක්. ඒතර හිත සකස් කරන්නේ නැතුව නිවැරදි සිතුවිලි උපදින්නේ නැහැ. නිවැරදි සිතුවිලි උපදින්නේ නැතුව මේ මුළු සමාජයම අසරණ වෙලා. හරිද? මුළු සමාජයම වැරදි සිතුවිලි ඔස්සේ ඇදී ඇදී ඇදී යන සමාජයක් බවට පත් වෙලා. හේතුව නිවැරදි සිතුවිලි උපදින්න වැඩපිළිවෙල හදලා නැහැ. ළමයි තුල නිවැරදි සිතුවිලි උපදින වැඩපිළිවෙල නැහැ. තරුණයෝ තුල නිවැරදි සිතුවිලි ඇති වෙන වැඩපිළිවෙල නැහැ. ඒක හදන්න නැතුව ඉබේ නිවැරදි සිතුවිලි එන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රියාකාරී අය ඉන්නවා තරුණ අය, තරුණ වැඩිහිටි අය. ඉතින් එයාලා හරිය පීඩන තත්ත්වයටපත් වෙලා තියෙනවා. නිවැරදි සිතුවිලි උපදින වැඩපිළිවෙල එයාලට එයාලට මගක් නැහැ. වැඩිහිටි අයත් එහෙමයි. ධර්මය අහනවා අහනවා අහනවා හැබැයි සිතුවිලි හදාගන්න වැඩපිළිවෙලකට යන්නේ නැහැ. එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා කියලා දන්නේ ඒක සමාජය විසින් හරියටම මේ කිව්ව උදාහරණය හරියටම හරි ක්‍රීඩාවකින් ජය ගන්න කියපු ගමන් අපිට එනවා ඔයා පුහුණු කරන්නේ නැද්ද සංගීත තරඟයකින් ජය ගන්න කිව්ව ගමන් එනවා ඔයා නේද පුහුණු කරන වචනේ පැත්තට ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද ඔය ඔය වගේ වචනයක් දාන්න මේකට කමන්නේ නේද ඔයා ඔයා ඔයා මියුසික් ප්‍රැක්ටිස් කරන්න යන්නේ නැද්ද හරිද ඔයා මේ ක්‍රීඩාවක් සඳහා ඒක පුහුණු කරන්න යන්නේ නැද්ද ඒ වගේ අපේ තුල කතාවක් හැදෙන්න ඕන මොකද්ද සිහිය අන්න හරි. හරියටම හරි. ඒක නරක දෙයක් නෙවෙයි. සමාජයේ ඉන්න සාමාන්‍ය අය තුළ තියෙන්න ඕන ඔයාගේ හිත ඔයා නිවැරදි සිතුවිලි එන විදිහට පුහුණු කරන්නේ නැද්ද? ඒකට වෙලාවක් දාගන්නේ නැද්ද? හරිද? භාවනාව කියන වචනය ඒක. කුසල් සිතක වර්ධනය සඳහා කරන පුහුණුව තමයි භාවනාව කියලා කියන්නේ. ඉතින් බොහෝ දේවල් තියෙනවා මේ බෞද්ධ ධර්මයේ තුලින් මුළු සමාජයව නිවැරදි කරන්න නම් නේද? මෙච්චර වටිනම ධර්මයේ තියෙන අපේ රට තමයි ඒ වුණාට පුහුණු නොකිරීම හින්දා අන්න අපි යනවා කතිකාවතට පුහුණු නොකිරීම හින්දා අහගෙන විතරක් ඉඳීම හින්දා අහන්නෙත් නැතුව ඉඳීම හින්දා සිත පුහුණු කිරීම පිළිබඳව ප්‍රබලම වැඩපිළිවෙල තියෙන අපේ රට අන්‍ය ජාතින්ට වඩා Thank you.